සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිතය අඩවස්වා ගන්න අපේ සිත සකස් කරගන්න මේ ජීවිතය සාර්ථක කරගෙන සසර ජීවිතය සුවපත් කරගන්න හොඳින් ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ ඒ වගේම ඒ ශ්‍රවණය කරපු ධර්මය හොඳට ධාරණය කරගෙන තමන්ගේ ජීවිතයට ඒ ධර්මය එකතු කරගෙන මේ ජීවිතය සාර්ථක කරගන්නවා සසර ජීවිතය සුවපත් කරගන්නවා මමත් උතුම් නිවනින් සැනසෙනවා කියන අදිෂ්ඨානය හැම කෙනෙක්ම ඇති කරගන්න ඕනේ. සිත කය වචනය තුන්දොර සංවර කරගන්න සංවර කරගන්න කියලා විතරක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා නැවතුනේ නැහැ. කියපු පමණින් ඒ දේ කරන්න පුළුවන් කමක් නැත්තේ. ඒ ඒ සංවර කර ගැනීම සිද්ධ කරන්නේ කොහොමද කියලා දේශනා කරලා තියෙනවා. යමක් කරන්නේ කොහොමද කියලා යම් තැනක උපදේශයක් ලැබිලා තියෙනවා නම් ඒ කරන විදිහ භාවිතයට ගත්තොත් තමයි ඒ ප්‍රතිඵලයට එන්න පුළුවන්කම තියෙන්නේ. දැන් අපි එක එක එක එක කාරණාවන් ඉගෙන ගන්නවා අපි හිතමුකෝ පාසල් යන පාසල් යන දරුවෙක් මොනවා හරි විෂය ධාරාවක් ඉගෙන ගන්නවා කෘෂි කර්මය ඉගෙන ගන්නවා සමාජ අධ්‍යයනය ඉගෙන ගන්නවා ඒ වගේ මොනවා හරි විෂය ධාරාවක් ඉගෙන ගන්නවා එතකොට මේ ඉගෙන ගන්න විෂය ධාරාවේ මොනවා හරි ඒ කාරණා ටික ඉතිහාසය ඉගෙන ගන්නවා නම් මේ ඒ කාරණා ටික දැනගත්තාම ඒක මතක තියාගත්තාම හරි එතකොට අපි කියනවා එයා ඒ ටික දන්නවා කියලා බොහෝ දෙනා බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන එන්න ඒ ක්‍රමයට දැන ගැනීම හරි කියලා හිතාගෙන ඉන්නවා. අහනකොට කියන දේ කියන්න දන්නවනේ. ඉතිහාසය දන්න අය ඉතින් ඉතිහාසය ගැන අහනකොට කියනවා. ඒ වගේ වෛද්‍යවරු බෙහෙත් ගැන දන්නවා. එතකොට බෙහෙත් ගැන අහපුවාම කියනවා. අපි දැන් ওই බෙහෙත් ගැන දැනගන්නවා. නැත්නම් වෛද්‍යවරයෙකුට අසනීප වුණා කියන්නේ බෙහෙත් ගන්න දන්නවා කියලා ලෙඩ හැදෙන්නේ නැතුව තියෙනවද? නැහැ. ලෙඩේ හොඳ කරගන්න නම් මොකද කරන්න ඕනේ? දැනගත්ත බෙහෙත් පාවිච්චි කරන්න ඕනේ, භාවිතයට ගන්න ඕනේ, භාවිතයට ගන්න ඕනේ. ඒ වගේ හිතට දුන්න බෙහෙත් තමයි හිත අකුසලයෙන් කිලුට වෙනකොට හිත අසනීප වෙනවා. අසනීප වුණාම හරි වේදනාවක් සහගතයි. නේද අසනීපයෙන් ලැබෙන්නේ කායික අසනීපයකුත් ඇති වෙන නොයෙකුත් වේදනානේ ඒ වගේ අසනීප වුණාම වේදනා සහගතයි සිත ඒ වගේ මේ කෙලෙස් වලින් කිලුඩුනහම ලෝභ දේශ මොහ ඇති වෙනකොට මේ හිත හරි සාන්ත නැහැ මේ සිත හරි වේදනාකාරී අන්න ඒ වේදනාව නැතිකරන්න දුන්න බෙහෙත් තමයි ධර්මය කියලා කියන්නේ සිතේ ඇති වෙන වේදනාව නැතිකරන්න ඒවා తాවකාලිකයටපත් කරන්න වගේම ස්ථීරවම නැති කරලා දානවා. ඒතර කායික අසනීප තියෙනකොටත් අපි හොඳටම දන්නවා ඉස්සෙල්ලාම ලොකුවට තියෙන අපහසුකම් හානිය අවම කරනවා. නේද? හානිය සිද්ධ වෙන එක අවම කරලා ඒක නිට්ටාවටම සුව කිරීම කියන එක වෙන්නේ ඊට පස්සේ. ඒක පාටම නිට්ටාවට සුව කිරීම කියන එකක් වෙන්නේ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලාම අපිට භාවනා ආදීදී හානිය අවම වෙන විදිහට වැඩ කටයුතු සපයලා දීලා අපි හොඳට පුරුදු වුණාට පස්සේ මොකද්ද කෙරෙන්න ඕන කියලා අපේ හිත ඒකාග්‍රතාවයකටපත් වුනහම හොඳට එතනින් එහාට ආය නිට්ටාවටම මේ රෝගය සුව වෙන විදිහට ලෝභ දේශ මොහ කවදාකවත් හිතේ ඇති වෙන්නේ නැති තත්ත්වයටපත් කරගන්නේ කොහොමද කියලා දේශනාවේ තා පැහැදිලිව සඳහන් වෙනවා. ඉතින් අන්න ඒ සඳහා ආනාපාන සති භාවනාව භාවිතා වෙන විදිහ ගැන තමයි අපි මේ පොඩ්ඩක් සාකච්ඡා කරමින් ඉන්නේ. අද දවසේ අද දවසේ අපි සාකච්ඡා කරන්න යන්නේ ඒ කාරණා ඉතින් මේකෙදි මේක සමත භාවනා ගණයට වැටෙන්න බැරි බව අපි කලින් සඳහන් කරා. විදර්ශනා භාවනාවක් වූයි ආහන ආනාපාන සතිය කියලා කියන්නේ මේක අපි බොහෝම කතා කරා තමයි පහුගිය දවස් ටිකෙත් නැවත නැවත නැවත නැවත නැවත මේ පිළිබඳව සාකච්ඡා කරගන්න ඕනේ. නැවත නැවත සාකච්ඡා කරගන්න ඕනේ. අනිත් එක මේ ධර්මදේශනා මාලාව මේ නිවන් මාර්ග කියන ධර්මදේශනා මාලාව අපි මේ සූදානම් කරගත්තේ පැහැදිලිවම ප්‍රායෝගිකත්වය සඳහා. ඒක අපි හැමදාම මතක් කරනවා. ප්‍රායෝගිකව මම මොකද කරන්නේ? එහෙම නැතුව ශාස්ත්‍රීය ධර්මදේශනා මාලාවක් නෙවෙයි. මොකක්ද කළ යුත්තේ මොකක්ද කළ යුත්තේ කියලා. දැන් එක මොහොතක් අපි කල්පනා කරන්ඩ අපිට තියෙන්නේ තේරුම් ගත යුතු කාරණා පහ. ඇත්ත తත්වයේ තේරුම් ගත යුතු කාරණා පහක් වෙන මොකුත් නැහැ. ධර්මයේ තියෙන ඉතරයි. මොනවද තේරුම් ගත යුතු කාරණා පහ? රූපේ යථාභූත ස්වરૂපය වේදනාවේ යථාභූත ස්වરૂපය සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධයේ යථාභූත ස්වરૂපය තමයි තේරුම් ගත යුතු තියෙන්නේ. එතකොට ආනාපාන සති භාවනාවේ භාවනාවෙන් අපිට सिद्ध කරගන්න ඕනේ කරගත යුතු වටිනාකම ගැනයි අද දවසේත් මම මේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට රූප වේදනා සංඥා සංකාර විඥානයන්හි යථාභූත ස්වરૂපය මොකද්ද කියන්නත් අපි දන්නවා. මොනවද යථාභූත ස්වરૂපය කියන්නේ? අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. මෙන්න මේ ලක්ෂණත්‍රය මේ පහේ තියෙන මේ ලක්ෂණත්‍රය කවුරු හරි හරියටම අවබෝධ කරගත්තා නම් අවබෝධ කරගත්තා නම් ඒතනත්තාට ඒවා පිළිබඳව ලෝභ, දේශ, මෝහ උපදින්නේ නැහැ. පාලනය කරනව නෙවෙයි. ඇත්ත తত্ত্বය නොදන්න හින්දායි ඇත්ත తত্ত্বය නොදන්න හින්දායි මේ ලෝභ දේශ මොහ උපදින්නේ. ඒක කවදා හරි යමක් තේරුම් ගත දවසක තේරෙනවා කෙනෙකුට මම මෙච්චර කල් අපරාධේ තේරුමක් නැති දේවල් ගැන එල්බගෙන හිටියා කියලා. දැන් අපි හොඳටම දන්නවානේ. වැරදි වැරදි අදහස් තියාගෙන ජීවත් වෙන වෙලාවල් නැද්ද එක එක පුද්ගලයෝ ගැන එක එක දේවල් ගැන එක එක වස්තු ගැන මේක හරිය වටින දෙයක් කියලා හිතාගෙන හරියට සන්තෝෂ වෙලා ඉඳලා එකපාරටම පස්සේ තේරෙනවා අපිටම නොවටිනා දෙයක් පිළිබඳ වටින දෙයක් කියලා හිතාගෙන හිටියා කියලා දැන් මං හිතාගෙන මේක හරිය වටින දෙයක් කියලා එහෙම වෙලා නැද්ද ජීවිතේ වටින දෙයක් කියලා තියා හිතාගෙන ඉන්න කාලේ අය පුදුම හැඟීමක් තියෙනවා නේද කවුරු හරි මොනවා කිව්වත් නෑ නෑ ඒක බොහොම වටින දෙයක් කියලා අපි හිතාගෙන හැබැයි පසු කාලීනව අපිට තේරුණොත් ඒක නොවටිනා දෙයක් කියලා ඉතින් එහාට අපිට ඒකේ අවස්ථාවක් එන්නේ නැහැ. ඒ කියන්නේ අපිට හොඳටම පැහැදිලි නේද අපි දන්න දේ අනුව තමයි අපේ සිත්වල හැඟීම උපදින්නේ කියලා. නේද? පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ වටින දෙයක් කියලා තමයි අපිට දැන් දැනට දන්නේ. හ්ම්. අපි යම්කිසි වටින දෙයක් වටිනවා කියලා හිතාගෙන නොවටින දෙයක් වටිනවා කියලා හිතාගෙන ඉන්නවා. කවුරුහරි අපිට කියනවා ඔක වටින්නේ නැහැ කියලා. කිව්වට අපි පිළිගන්නේ නැද්ද? අපි දැන් මෙහෙම හිතමු. අපි ළඟ තියෙනවා රත්තරන් මාලයක්. අපි මේක ස්ථිර වශයෙන් මෙතන කොහෙද තිබුණා හම්බෙච්ච එකක්. නැත්නම් දෙමාපියන්ගේ උරුම වෙච්ච එකක්. මේක ඇත්තටම රත්තරන් නෙවෙයි කියලා හිතන්නකෝ. අපි හිතාගෙන ඉන්නේ රත්තරන් කියලා. දැන් එක එක්කෙනා අපිට ඥාති හරි කවුරු හරි කියනවා ඒ પરම්පරාවේ කට්ටිය කියනවා ඕක රත්තරන් නෙමෙයි කියලා. නමුත් අපි පිළිගන්න කැමතිද? දැන් අපිට සැක තියනවා නේද? දන්නේත් නැහැ. නෑ නෑ මේක රත්තරන්ම තමයි. පේනමත් හොඳයි දැන් කාලයක් මම පාවිච්චි කරනවා කියලා. ඉතින් දැන් මොකද කරන්න ඕන? ආන් ගිහිල්ලා ඒක හූරලා බලන්න ඕනේ පරීක්ෂා කරගන්න ඕනේ. පරීක්ෂා කරපුවාම තේරෙනොත් එහෙනම් මේක පොඩ්ඩක්වත් වටින එකක් නෙවෙයි කියලා අන්නේ දාට මොකද වෙන්නේ? ආය ඒක ගැන තිබ්බ ලෝභ දේශ මොහ එකක් මෝහේ තිබ්බ ඇතන ඒක තත්තරන් නොවන එකට රත්තරන් කියලා හිතන් හිටියා. ලෝභය තිබ්බා නේද? එතකොට ඒවා ආය ඒක ගැන හැදෙන්නෙම නෑ මොනවා කරත් හැදෙන්නේ. අන්න ඒ වගේ පංච උපාදානස්කන්ධයේහි ඇත්ත తত্ত্বය දන්නේ නැතිකම හින්දා අපිට හරියට අපේ ශරීරය පිළිබඳ අපේ හිත පිළිබඳ අනුන්ගේ ශරීර පිළිබඳ අනුන්ගේ හිත පිළිබඳව පුදුම පුදුම ලෝභයක් ඇති වෙනවා පුදුම දේශයක් ඇති වෙනවා නොදන්නාකම හින්දා ඉතින් අන්න ඒ නොදන්නාකම නැති කරගන්න ඕනේ දැන් අර මාළේ කියලා හිතන්නකො දැන් මාළේ රත්තරන්ද නැද්ද කියලා හරියටම දැනගන්න රත්තරන්ද නැද්ද කියලා හරියටම දැනගන්න කොහොමද අපි මොකක් හරි ක්‍රමයක් ඕනේ. කවුරුහරි කිව්වට බෑ නේද? එහෙනම් ඒ ශිල්පය දැනගන්න ඕනේ. අන්න ඒ වගේ මේ පංච උපාදානස්කන්ධය රත්තරන්ද නැද්ද කියලා නේද? පංච උපාදානස්කන්ධයට ඕන තරම් රත්තරන් කියනෝනේ කට්ටිය. රත්තරන් පුතේ කියන රත්තරන් දුවේ කියන නේද? ඉතින් එහෙනම් ඒ වගේ මේ මේක ඇත්තටම රත්තරන්ද කියලා බලා ගන්න මොකද කරන්න ඕනේ? ඒක පිරික්සලා බලන්න ඕනේ. පිරික්සලා බැලීම සඳහා මොකද කරන්න ඕනේ? එහෙනම් ක්‍රමයක් ඕනේ. පිරික්සලා බලන්න භාවිතා කළ යුතු උපකරණය තමයි අපේ මේ සිත. එතකොට මෙන්න මේ හිත හැමතැනම විසිරෙනවා නම් මේ හිත හැමතැනම විසිරෙනවා නම් අපිට මේක පරීක්ෂා කරලා බලන්න හම්බෙන්නේ නැහැ. ඒක පිරික්සලා බලන්න හම්බෙන්නේ නැහැ. අන්නේ මේ විසිරෙන හිත පිරික්සන්න පුළුවන් තත්වයකට පත් කරගන්න ඕනේ. ඇතර පංච උපාදානස්කන්ධය කොහෙද තියෙන්නේ? නේද මේ අපි අපි අතරමයි අපි ළඟමයි. ඒකයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මේ ශරීරය හරියට පිරික්සන්න ශරීරය අවබෝධ කරගන්න ලෝකෙම අවබෝධ කරගත්තා කියලා. එහෙනම් මට අවබෝධ කරගන්න තියෙන මොනවද? මගේ ළඟම ක්‍රියාත්මක වෙන දේ. රූපය මෙතන තියෙනවා මගේ ශරීරය තුළම වේදනාවක් එතනම හටගන්න එකක් සංඥා සංකාර විඥාන ඔතනම සිද්ධ වෙන ක්‍රියාවලිය. එක් සිද්ධ වෙච්ච දෙයක්. එතකොට මෙන්න මේ පංච උපාදානස්කන්ධයේ තියෙන යථාභූත ස්වરૂපය මගේ හිතටම අල්ලගන්න ඕනේ. එහෙනම් මම මගේම හිත භාවිතා කරලා මාවම පරීක්ෂා කරගන්න ඕනේ. ඇත්ත නැත්ත හරියට කතා කරමු. අය කිසිම කතා කරන්නේ මොකද මේ ධර්ම දේශනා මාලාව අපි සරලව නේද? අපි ගැනම කතා කරන එක. හැබැයි ධර්ම දේශනා මාලාවේදීම තියෙන එකම වටිනම අපි භාවිතා කරන එක දෙයක් තමයි අපි ඇත්ත කතා කරගන්න ඕනේ. පංච උපාදානස්කන්ධය දැන ගැනීම සඳහා මම කිව්වොත් එක විනාඩි දෙකක් මේ කයෙහි දැනීමකට අපි කයෙහි දැනීමට කියන වේදනාවක් කියලා නේද? වේදනාවකට හිත යොමු කරගෙන පොඩ්ඩක් වෙලා ඉන්න කියලා කිව්වා. ඉන්න පුළුවන්ද? නේද? අපි කොච්චර උත්සාහ කරත් මේක මොකද වෙන්නේ? එහෙම එහෙම විසිරි විසිරි විසිරි විසිරි විසිරි විසිරි ඉතින් කාගේ තිල්ලීම පරිදි නැවත නැවත මේකට මේ ප්‍රති මේ කොහොමද කරන්න කියලා නැවත විස්තර කරන්න කියලා මේ මතක් කරලා තියෙන හින්දා ආනාපාන සතියට අපි ලොකු වෙලාවක් ගන්නවා විස්තර කරපු ටිකම නැවත නැවත විස්තර කරන්න. මොකද එක සැරයක් ඇහුවට මදි. හින්දා මේක ප්‍රායෝගිකව නැවත වාරයක් මේ විස්තර කරන්න මේ සූදානම් වෙන්නේ. එතකොට අපි බලන්න ඕන ඉතා ප්‍රායෝගිකව පැත්තකට වෙලා මේ කයෙහි දැනීමක් තුල හිත තියාගෙන මට ඉන්න පුළුවන්ද කියලා. කය දැනීමක් තුල හිත තියාගෙන ඉන්න පුළුවන්ද කියලා. සාමාන්‍යයෙන් කයේ තියෙන චලනය වෙන එක දැනීමක් තමයි හුස්ම කියලා කියන්නේ. නේද? හුස්ම අපිට හුස්ම අපි ගන්නවා කියලා හරි දන්නේ චක්කු සම්පස්සේන්ද? ඒ කියන්නේ යම් වේදනාවක් දැනෙන හුස්ම ගන්නවා කියලා දන්නේ චක්කු සම්පස්සේන්ද සෝත් සම්පස්සේන්ද ගාහන සම්පස්සේන්ද ජීව සම්පස්සේන්ද කාය සම්පස්සේන්ද මන සම්පස්සේන්ද අපි මේක දන්නේ අපිට දැනෙන්නේ කායටයි නේද මූලික වශයෙන් කායට දැනෙනවා හුස්ම කියලා හඳුනගන්නේ මන සම්පස්සෙන් එක හරි නමුත් පළවෙනියෙන් තියෙන්නේ දැනීම අන්නේ දැනීම මෙන්න මේ නාසිකාව වගේ දා නාභිය දක්වාම දැනෙනවා ඒක දැනෙන්නේ නැත්නම් අපි හුස්ම ගන්නවා කියලා එකක් දන්නේම නැහැ. දැනුණට අපේ අවධානය එතෙන්ට නැත්තම් ඒක දන්නේ නැහැ. දැන් මෙච්චර වෙලා දැනුණා දැන් ඕන දැන් කියනකොට දැනෙනවා. ඕක විතරනේ SBL එක පවා එහෙමයි. දැන් ඕන කියනකොට මේ මටත් දැනෙනවා බරට වගේ. නේද? කොච්චර කාලයකට පස්සේද මේ SBL එක දැවුනේ? පැහැදිලිවම දැවුන්නේ නැහැ. අවධානය නැත්තම් දැනෙන්නේ නැහැ. ඉතින් අපි මේ හැමතැනම විසිරි විසිරි විසිරි දුවන හිත මෙන්න මේ දැනීමක හිර කරගන්නයි සූදානම් වෙන්නේ. මේ කය තුලට බැස ගන්න ඕනේ. පංච උපාදානස්කන්ධය මොකද්ද කියලා අවබෝධ කරගන්න කය තුලට බැස ගන්න ඕනේ. ඉතින් මේක නිന്ദා සහගතව මේ සඳහා ගොඩක් වෙලාවට මේ යම් යම් යම් යම් ප්‍රතිචාර යම් යම් එක එක අදහස් උදහස් තියෙනවා මේක මේ හුස්ම දිහා බලන් ඉඳලා මෙලෝ සංසාරේ වැඩක් නැහැ ඔය මොකද්ද කරන්නේ කියලා. එහෙනම් ඉතින් බුදුහාමුදුරන්ගේ වැඩකුත් නැහැ. නේද? මුළු ත්‍රිපිටක ධර්මං ඉදත් මතක් කරා ත්‍රිපිටක ධර්මයේ ආනාපාන සතිය ගැන ලොකු විග්‍රහ කිරීම තියෙන ඔක්කොම තියෙන එකම ආකාරයට ආය වෙනත් ක්‍රමයක් නැහැ. ඒකද බුදුරජාණන් වහන්සේට වැරදිලා අය කියලා කියන්න බෑ. අනිත් එක මේ ආය ආය මම මතක් කරනවා මේ ඇයි අපේ මොන අහවල් දෙයකටද මේ තුන් තේර වෙන කිව්වා වගේ බණ කියන්න බුදුරජාණන් වහන්සේට වමනාවක් නැහැ. නේද? මේක ත්‍රිපිටකයේ තියෙන ඉතා පැහැදිලිව තියෙනවා සෝ සතෝ වාස සති සතෝ පස සති සිහියෙන් හුස්ම ගන්න සිහියෙන් හුස්ම හෙලන්න මොකද අපිට පුහුණු කරගන්න හරිද අපි දරුවෝ යනවා උදේම මතකද දරුවෝ යනවා උදේම ක්‍රීඩා පුහුණු කරන්න ක්‍රීඩා පුහුණු කරන්න යනවා ඉතින් ඒකට අපි කියන නේද අපි කියන්නේ මොකද ආ යාලා ප්‍රැක්ටිස් කියලා නේද ඒ මොනවටද කය පුහුණු කරන්න මොකක් හරි උසපයින් එකක් හරි දුරපයින් එකක් හරි මොකක් හරි ක්‍රීඩාවක් පුරු කරන උදේම යනවා කියනකොට ශරීර සුවතාවය සඳහා උදේම යනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ අපිට ශරීර සුවතාවය විතර නෙවෙයි මානසික සුවතාවය ඇති කරගන්නත් එහෙනම් අපි ඒකත් පුහුණු කරන්න ඕනේ. හ්ම්. කය එක තැනක තියන්න පුහුණු කරනවා වගේ හිත එක තැනක තියන්න පුහුණු කරන්න ඕනේ. එහෙනම් ඒක හරි අපූර්ව පුහුණු වැඩ පිළිවෙලක්. ඒක ප්‍රැක්ටිස් කරන්න ඕනේ. එහෙම නැත්නම් බෑ. පුහුණු කරන ඒවා කොහොමද පුහුණු කරන්න ඕනේ? নিরතුරුව සහ පිළිවෙලට. ඔන්න ධර්මයේ එන වචන දෙක. নিরතුරුව සහ පිළිවෙලට. ක්‍රමානුකූලව හැබැයි নিরතුරුව. කවුරු හරි කැමති නම් ආනාපාන සතියෙන් ඉදිරියට යන්න අපි මේ ආනාපාන සතිය ගැන වරින් වර වරින් වර මේ දේශනා මාලාවේදී මතක් කරනවා. එකම දේ නැවත නැවත මතක් කරනවා. වෙන මොකටවත් නෙවෙයි මේක කොහොම හරි කරලා මේකෙන් අපි ආයතු ඉදිරියට යන්න ඕන හින්දා. එතකොට නාසිකාව අගේ දන් නාභිය දක්වා දැනෙන මේ හුස්මෙහි අපේ හිත ක්‍රමානුකූලව පුරුදු පුහුණු කරනකොට අපි එදත් මතක් කරා නාසිකාවග දැනීම නාසිකාව අග දැනීමට හිත යොමු කරලා ටික ටික ටික ටික ටික ටික මේක වර්ධනය කරගන්න ඕන කියලා. එතකොට උඩට හුස්මක් ගන්නකොට උඩට හුස්මක් ගන්නකොට අපිට නාසිකාවාග දැනෙනවා. මේ බලන්න මේ. දැන් මේ දැම්මම කරලා බලන්න පුළුවන්. හ්ම්. ඕන් දැනෙනවා. නේද? ආංගයේ දැනීම ආපහු හෙලනකොට දැනෙනවා. නාසිකාව අග කොටස ප්‍රබලව දැනෙන හින්දා අපි ඒ කොටසට වැඩි අවධානයක් යොමු කරනවා. ප්‍රබලව දැනෙන හින්දා වැඩි අවධානයක් යොමු කරනවා. හරි. එතකොට ඔන්න ඕක දැනි දැනි පල්ලෙහාට උඩට පල්ලෙහාට උඩට පල්ලෙහාට ගන්නකොට ඔන්න ඔය දැනීම තුළ දැනි දැනි ගන්නවා හෙරනවා ගන්නවා හෙරනවා. මේක හිත විසිරෙනකොට ආයෙ මෙතෙන්ට හිත ගන්නවා. ආයෙ හිත විසිරෙනකොට ආයෙ විසිරුණා කියලා දැනගෙනකොට ගන්නවා. ඔහොම ඔහොම පුරුදු පුහුණු කරන්න ඕනේ. මුලදී හරි අමාරුයි. හ්ම්. නිදිමත එනවා නැත්තම් හිත එහෙ මෙහෙ විසිරෙනවා. අමාරුයි. නමුත් මොකද කරන්නේ? නෑ මම මේක කොහොම හරි කරන්න ඕනේ කියලා. දවස ගානේ උදේ හවස උදේ හවසවත් අඩුම ගානේ. හරි දෙයක් නම් දවසට තුන් වරක්. මේක යම්කිසි කාලයක් අරන් පුරුදු පුහුණු කරන්න. ටික කාලයකින් පුළුවන් වෙයි යම්කිසි වෙලාවක් මේ දැනීම තුළ ඉන්න. හරිද? එතකොට මේවා අපි සාකච්ඡා කරා. නමුත් මම කෙටියෙන් මේ මතක් කරන්නේ ඒ දැනීම තුළ යම්කිසි වෙලාවක් ඉඳ පුරුදු වෙනකොට අපිට යම් යම් වෙලාවක් මේක තුළ ඉන්න පුරුදු වෙනකොට ඔන්න අපිට ඊළඟ පියවරට යන්න යන්න ඕන බව අපි කලින් මතක් කරා. දීගං වාස සන්තෝ දීගං අස්ස සාමිති පජානාති. රසං වාස සන්තෝ රසං අස්ස සාමිති පජානාති. දිග හුස්මක් ගන්නකොට දිග හුස්මක් ගන්නවා කියලා දැනගෙන ගන්නවා. කෙටි හුස්මක් ගන්නකොට කෙටි හුස්මක් ගන්නවා කියලා දැනගෙන ගන්නවා. දැන් දැනි දැනි හිටිය කෙනාට තවත් වැඩක්. හ්ම් මොකද්ද දැන දැන හිතිය කෙනාට දැන් නාසිකාවක පුරුදු පුහුණු කරපෙන දැන් ඉතින් මේක හිතට අරගෙන පුරුදු කරන්න ඕන දැඩි අධිෂ්ඨානයක් අරගෙන හ්ම් හොඳට උඩුකය ඍජුව තියාගෙන වාඩි වෙලා හ්ම් හිමින් හුස්ම ගන්නකොට හුස්ම හෙලනකොට හුස්ම ගන්නකොට හුස්ම හෙලනකොට දැන් දැනී දැනී දැනී ගන්න පුරුදු කරනවා නාසිකාවක ඊට පස්සේ යම් කිසි වෙලාවක් මේ විදිහට කරගෙන යන්න පුළුවන් කියලා දැනුණාට පස්සේ සමහර එක දවස් දෙක තුනක් යන්න පුළුවන් සතියක් යන්න පුළුවන් සමහර කෙනෙකුට පළවෙනි දවසේමත් පුළුවන් මුකුත් හිතන්නේ නාසිකාවග මුකුත් හිතන්නේ දැනීමෙහි හිත යොදාගෙන ඉන්නවා. ඒ කියන්නේ දැනි දැනි ගන්නවා දැනි දැනි හෙලනවා. ඇයි? සිත එතන රැඳෙන්නේ එතකොටයි. හරිද? සිත රැඳෙන්නේ නැතුව දැනේද? සිත රැඳෙන්නේ නැත්නම් දැනෙන්නේ නැහැ. එහෙනම් දැනි දැනි ගන්නවා දැනි දැනි හෙලනවා. ඒතර ඔය විදිහට කරගෙන යනකොට දිගට හුස්මක් ගැනෙනකොට දිගයි කියලා අපිට දැනෙනවා. ආන් ඒක මං හඳුනගන්නවා. ඒකයි මේ කියන්නේ ඒක හඳුනගන්න කියලා. ඒකට අර්ථයට වැඩිය 100ක් ඕනද නැද්ද? ඒකට වැඩිය 100ක් ඕනයි. ඉස්සෙල්ලා නිකන් දැන දැන හිටියේ දැන් දිගද කෙටද කියලා හඳුනා ගන්නවා. ආපහු හෙලනකොට එහෙමයි. එහෙනම් ගන්නකොට හෙලනකොට දිගනම් දිගයයි දැනගනිමින්ම ගන්නවා. හෙලනකොටත් දිගනම් දිගයයි දැනගනිමින්ම හෙලනවා. කෙටි නම් කෙටියයි දැනගනිමින්ම ගන්නවා. හෙලනකොටත් කෙටි නම් කෙටියයි දැනගනිමින්ම ගන්නවා. හරිද? දැන් තාම අපේ අවධානය තියෙන්නේ නාසිකාව අග. මෙන්න මේක කරගෙන යනකොට ප්‍රායෝගිකව කරලා බලන්න මේක අත්දකින්න පුළුවන් හින්දා කියන්නේ එතකොට අපිට මේකට හේතුවක් හොයාගන්නත් පුළුවන් මේක අමුතුවෙන් මේ අමුතෙන් දෙයක් නිර්මාණය කළා නෙවෙයි. මම මෙයත් අංගේ මෙහෙම අහන්නා. කලබල වුණාම, කෙලෙස් වැඩි වුණාම, තරහ ගියාම <clears throat> හුස්ම ගන්න වේගය අඩුද වැඩිද? වැඩි. ඒ වගේම අපි සාන්ත වෙනකොට යම්කිසි හිත එකඟ වෙන තැනක් නැත්නම් ටිකක් සාන්තව ඉන්න පුළුවන් තැනකට ගියාම හරි, gedara ඉන්නකොට හරි, ඒ වගේ අවස්ථාවක් අපම අපේ හුස්ම ගන්න වේගය අඩුයි. එහෙනම් හිතේ සාන්තභාවයත් එක්ක අනුලෝමවම සමානුපාතිකයි හුස්ම ගන්න වේගය නේද? ඒක අඩු වෙනකොට අඩු වෙනවා වැඩි වෙනකොට වැඩි වෙනවා. සාන්තභාවය නොසන්සුන්භාවය වැඩි වෙනකොට නැත්නම් සාන්තභාවය අඩු වෙනකොට වැඩි වෙනකොට හුස්ම ගන්න වේගය සාන්තභාවය වැඩි වෙනකොට හුස්ම ගන්න වේගය අඩු වෙනවා. නේද? එන එක අනිත් පැත්තට නේද ප්‍රතිලෝමව සමානුපාතිකයි. හා. එතකොට මේ විදිහට මේක වෙනවා නම් භාවනාව කරගෙන යනකොට අපේ හිත එක්තරා සාන්ත භාවයකට එනවා. කලින් තිබ්බට වැඩිය. අන්න එතකොට හුස්ම ගන්න වේගය වෙනස් වෙලා එක ගානකට එන්න ඕනද නැද්ද? නේද? අන්න බලන්නකෝ මෙතන මිම්මක් නේ තියෙන්නේ. නේද? බුදුරජාන් වහන්සේ නිකන් යමක් දේශනා කරලා නැහැ. හ්ම්. අපිටම අපේ தত্ত্বය හොයාගන්න පුළුවන්. හරි පරිස්සමෙන් බොහෝම හිමින්. ඒකයි මම මේ භාවනාවට වැඩි කාලයක් ගන්න කියලා දෙන්නේ. හරි පරිස්සමෙන් බොහෝම හිමින් මේකට කලබල වෙන්න ඕන එකක් නෙවෙයි මට මේ දැම්ම කරගන්න ඕන දැම්ම කරගන්න ඕන කියලා නෑ. නේද? මම මගේ හිත දිහා බලාගෙන හිත දිහා බලා ගන්නකොට කියනකොට හෘද වස්තුවක් එහෙම මවා ගන්නව නෙවෙයි. නේද? එහෙනම් අවධානය යොමු කරන බලාගෙන කියන වචනේ අපි පාවිච්චි කරනවා විස්තර කරන්න ගියාම ඒකට ඒක හරි මේ වැරදි තේරුම් ඇති කරගන්නවා කට්ටිය. බලා ගන්නවා බලා ගන්න කියන්නේ ඇහෙන්න බලා ගන්න නේද? ඒකින්ද කොහොමද වැරදිලා හරි බලාගෙන කියන වචනේ කියවුනොත් එහෙම ඒක අවධානය යොමු කරනවා කියලා මතක තියාගන්න ඕනේ. නැත්තම් අපි හිතනවා මේක බලා ගන්න එකක් කියලා. හිත දිහා අවධානය යොමු කරගෙන හිත විසිර යා නොදී විසිරෙන වාරයක් වාරයක් ගානේ ආපහු ආපහු තමන්ගේ අවධානයටම යොමු කරගෙන හිත මොකද කරන්න ඕනේ හිමින් සැරේ මේක තුලම දනි දනි දනි දනි දනි දනි ගන්නවා දනි දනි ඉහලනවා දනි දනි ගන්නවා දනි දනි ඉහලනවා ඉතින් බොහෝම හිමින් ටිකක් වෙලා මේකේ තුල රැඳුනට පස්සේ දිගද කෙටිද කියලා දිගද හුස්ම ඒ ගන්න හුස්ම දිකට දැනෙනවද කෙටියද දැනෙනවද කියලා බොහොම විවේකීව හරි විවේකී හැඟීමක් හිතේ ඇති කරගන්න ඕන කරන්න පටන් ගන්නකොට ඒකද තමන් හොඳට පිරිසිදු වෙලා පිරිසිදු තැනක් ලෑස්ති කරගෙන බුද්ධ වන්දනාවක් කරලා මේ ඇත්තටම මේ හොඳ පොඩ්ඩකට ටිකකට නේද ටික වෙලාවකට හරි මේ විවේක දවස පොය දවසක හරි කමන්නේ මේක ආරම්භ කරද්දි නැත්නම් වෙන දවසක හරි නිදහස් වෙන්න පොඩ්ඩක් හැම දෙයකින්ම වගේ තියෙනවා තමයි වැඩ රාජකාරී කවදද නැත්තේ වැඩ රාජකාරී නේද ඇයි ඉතින් මේ ශරීරය නඩත්තු කරගන්න එපා අපිට මේ ශරීරය නඩත්තු කරන්නත් තියෙනවා අනුන්ගේ ශරීරය නඩත්තු කරන්නත් තියෙනවා නේද ගෙවල් කියන්නේ ඉතින් ගිනි ගෙවල් ඒක ඇත්ත නේද? ඒ කියලා ඉතින් ගිනි තියාගෙන හැම වෙලෙම ඉන්න ඕනේ නේද? මොහොතකට තමන්ගේ පැත්තෙන් මම උන්නේ ටිකක් නිදහසේ ඉන්නවා. එහෙම කියනකොට ටිකක් නිදහස් වගේ නේද? එහෙනම් කරොත් කොච්චර නිදහස්ද නේද? ඔන්න ඔක්කොම තිබ්බද? නේද? ඔක්කොම වැඩ තියෙන තව මම පොඩි වෙලාවක් උන්නේ නිදහසේ ඉන්නවා. කියලා හොඳට පිරිසුදු වෙලා හ්ම් පිරිසුදු වෙලා පිරිසුදු තැනක් තැනක් පිරිසුදු කරගෙන ගැළපෙන ඇඳුමක් ඇඳගෙන බොහොම පිරිසුදු නේද? ඉතින් එහෙම කරගෙන හොඳට ශරීරයත් පිරිසිදු කරලා නාලා හැම නේද? ඒක කරලා මොකද කරන්නේ? ඉතින් හිමින් සැරේ හානින්දුක මන් දැන් හිත දිහා බලාගෙන ඉඳලා යන්නේ. බලාගෙන නේ මොකද්ද? අවධානය යොමු කරලා මාත් ඉගෙන ගන්න ඕනේ වචනේ පාවිච්චි නොකර ඉන්න. නේද? අවධානය යොමු කරගෙන ඉඳලා යන්නේ. එහෙනම් දැන් මොකද කරන්නේ? මේ අවධානය යොමු කරගෙන හිමින් සැරේ අපි සතර කමඨහන ගැන ඉදිරියට සාකච්ඡා කරනවා. දැනට අපි ආනාපාන සති ගැන විතරක් කතා කරමුකෝ නේද? පූර්ව කෘත්‍යයන් ගැන පස්සේ සාකච්ඡා කරන දැනට කරන පූර්ව කෘත්‍යයක් කරන්න. හ්ම්. ඉතින් බුද්ධ වන්දනාවක් කරපුවාම ගොඩක් ප්‍රමාණවත්. විශේෂයෙන් තමන්ගේ ගුරුවරුන්ට බුද්ධං සරණං ගච්ඡාමි කියන හරි ගුරුවරයෙක් ඉගෙනවන සියලුම ගුරුවරුන්ට අපේ ඇත්තෝ ඉන්නවා. යමක් කාගෙන් හරි ඉගෙනගෙන වෙනත් කාගෙන් හරි යමක් ඉගෙන ගන්නකොට කලින් ඉගෙනගත් හරියට අයට හරියට නින්දා කරන අපෝ මං අද දැනගත්තේ ඔක්කොම මෙච්චර කල් මොනවද දැනගෙන හිටියේ කියලා පරණ ඉගෙනගත් අය නිග්‍රහ කරනවා. කවදාකවත් ඒක කරන්න එපා. තමන්ගේ ගුරුවරු නිග්‍රහ කරන්න එපා. වචනයක් හරි ඉගෙන ගත්තා නම් කායෙන් හරි ඒ හැම ගුරුවරයෙක්ම මතක් කරලා පුණ්‍ය අනුමෝදනා කරලා වන්දනා කරලා මනසින්ම තමන්ගේ ඉතා සැහැල්ලුවෙන් හිමින් පටන් ගන්න ඕනේ. හිමින් පටන් ගත්තාම දැන් ඉතින් දැනි දැනි දැනි දැනි ඉන්නකොට යම් කිසි වැඩි වාර ගානක් දැනෙනවා කියලා තේරුණා. වැඩි වාර ගානක් නාසිකාවග දැනීමෙහි මට දැන් හිත තියාගෙන ඉන්න මම පුරුදු කරා කියලා තේරෙනකොට ඔන්න දෙවෙනි පියවරට යන්න පුළුවන්. ඉතින් දෙවෙනි පියවරට ගියා කියන්නේ මොකද්ද? තික හුස්මක් නම් තික හුස්මක් කියලා දැනගනිමින් තේරි තේරි ගන්නවා දැනගනිමින් කියන්නේ තේරෙනවා නේද? මට තේරෙනවා. දිගයි කියලා තේරෙනවා. ඒක කටින් කියන්න යන්නේ නැහැ. හිතෙන් කියන්න යන්නේ නැහැ. හිතෙනත් අපි කියනවා මේක දිග හුස්මක් මේක කෙටි හුස්මක් නෑ නෑ එහෙම කරන්න යන්න එපා. එහෙම නැතුව දැනෙනවා කියන එක තේරෙනව නේද? දැනෙනවා කියන එක මම හඳුනා ගන්නවා. මෙන්න දිගයි. දිගයි කියලා හඳුනා ගන්නවා. කෙටි කියලා හඳුනා ගන්නවා. ඉතින් හිමීන් සැරේ මේකට අවධානය යොමු කරගෙන ඉන්නකොට ටික ටික තේරෙයි දිග හුස්මත් නැතුව කෙටි හුස්මත් නැතුව හුස්ම එක ගානකට එනවා කියලා. දිග හුස්මත් නැතුව කෙටි හුස්මත් නැතුව එක ගානකට එනවා. අන්න එතකොට දෙවෙනි පියවර සම්පූර්ණයි. එතකොට අපේ දෙවෙනි පියවර සම්පූර්ණ බව අපි දැනගන්න ඕන හොඳට. එතකොට අන්න ඊට පස්සේ මොකද කරන්නේ? දැන් ඔන්න මම සුදුසුකම් ලැබලා තියෙන්නේ තුන්වෙනි පියවරට යන්න. එහෙනම් හිත යම් කිසි සාන්ත භාවයකට එන්න ඕනේ. මේකට හේතුවත් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. දැන් තුන්වෙනි පියවරේ තියෙන මොකද්ද? සබ්බ කාය පරිසංවේදී. සම්පූර්ණ හුස්ම අත්විඳින්න ඕනේ කියන එක. හුස්ම කය සම්පූර්ණයෙන් අත්විඳින්න ඕන කියලා. මේ ශරීරය ගත්තොත් එහෙම අපිට මේ ශරීරය එකවර අත්විඳින්නේ නැහැ අපි. බලන්න. කකුල දිහාට අවධානය යොමු කරොත් ඔළුව මතක නැහැ. ඔළුවට අවධානය යොමු කරොත් කකුල මතක නැහැ. අර තැන් දෙකක් එකවර කොනිට ගත්තොත් එක තැනකට අවධානය යොමු කරොත් අනිත් තැන දැනෙන්නේ නැහැ. මේ ශරීරයේ අපි වේගෙන් දුවන මේ හිත එක සැරයකට එක සැරයකට එක දැනීමක් විතරයි අරමුණු කරන්නේ. හරි එතකොට ඒව ඔක්කොගේම එකතුවක් තමයි මේකට වගේ දැනෙන්නේ. එතකොට නාසිකාව අග අවධානය යොමු කරගෙන ඉන්න අපිට මේ මුළු හුස්මම අත්විඳින්න පුරුදු කරන්න ඕනේ. හරිද? මේකට අපිට ප්‍රායෝගිකව කරගෙන යන්න පුළුවන් ක්‍රමයක් තමයි ටික ටික ටික ටික ටික ටික පුරුදු කරන්න ඕනේ. ඒ ප්‍රායෝගිකව එතෙන්ට යන්න ටික ටික පුරුදු කරන ක්‍රමය තමයි දැන් මම නාසිකාව අග විතරනේ මම දැන් දැනි දැනි ඉන්නේ. ඔන්න මොකද කරන්නේ? ඒත් එක්ක එතන දැනි දැනි තව කොහේ හරි තැනක් දැනෙනවද කියලා අවධානය යොමු කරනවා. එක හිතකින් නෙවෙයි මේ හිස් වේලියකින් කරන වැඩක්. එක එකවරකට එක එක තැනක් නම් නේද? එක සැරයකට එක එක තැනක් නම් තැන් දෙක තුනක් දැනෙන්න විදිහක් නැහැ නමුත් මේක හිස් වේලියකින් කරන්නේ. නේද? නාසිකාව අග දැනි දැනි මොකද කරන්නේ ආයතරයක් අපි අවධානය යොමු කරනවා තව පහළ ප්‍රදේශයේ කොහෙද දැනෙන්නේ නිදහසේ බලන්න කොයි හරි ප්‍රදේශයක් පහළ දැනෙන ප්‍රදේශයක් හඳුනගන්න යන්න ඕනෙත් නැති හැදි නෙයි නිකම්ම කියනවා බඩ හරිය දැනෙනවා පපුව හරිය දැනෙනවා කියලා අපේ හිත හඳුනගන්නවා හඳුනගත්තා කියලා ප්‍රශ්නකුත් නැහැ නේද බලෙන් හඳුනගන්න යන්න ඕනේ නමුත් පහළ ප්‍රදේශයේ තියෙන යම් දැනීමක් තියෙනවා නම් අන්නේ දැනීමට හිත යොමු කරනවා දැන් මොකද වෙන්නේ? නාසිකාව වගේ නම් අන්න ඒ දැනීම නාසිකාවගේ දැනීමත් එක්ක සම්බන්ධ කරගෙන ඒ පහසුවෙන් දැනන කොටස එකවර දැනි දැනි ගන්න උත්සාහ කරනවා. දෙකම. හරි. දැන් මේ හුස්ම කරන් බලන්න. නාසිකාවගත් දැනෙනවා, ඔන්න නාභිය බඩ දෙකක් දැනෙනවා නේද? අන්නේ දෙකම දෙකම එකවර දැනි දැනි ගන්න උත්සාහ කරනවා. දැන් ඔය එක සැරේ දැවුණා වගේ නෙවෙයි අර විදිහට ඉස්සෙල්ලා නාසිකාවක හොඳට පුරුදු කරලා තිබුණා නම් පසුව අපිට මේ දෙක එකට කරගෙන යන්න පුළුවන් හොඳට. දැන් ඔන්න මට දෙකම එකවර දැනෙන ගානට හිත පුරුදු කරා. දැන් මොකද කරන්නේ? ඔය දෙකම ටිකක් වෙලා යනකොට තැන් දෙකම හොඳට ප්‍රකටව දැනෙන්න පටන් ගන්නවා. තැන් දෙක කියන්නේ ප්‍රදේශ දෙකක්. ඊට පස්සේ මොකද කරන්නේ? ඒ දෙකත් එක්ක තවත් කොහේ හරි ප්‍රදේශයක් දැනෙනවා. අපි හිතමු ඉස්සෙල්ලාම දැන් නාසිකාවග දැන දැන හිටියේ තාම නාසිකාවග දැනෙනවා. ඒකත් එක්ක අපි නාභිය දැන ගන්න ගත්තා. දැන් නාභියයි නාසිකාවග දෙකම එකවර දැන දැන දැන දැන ගන්න පුළුවන්. හරි ගොඩ වෙලා ගන්න පුළුවන්. මම කියන්නේ මේක නිදහසේ කරන්න කියලා. දැන් ආය අවධානය යොමු කරනවා ඒ දෙකට අමතරව තව කොහේ හරි මට දැනෙනවද කියලා. ඔන්න පපුව දැනෙන්න පටන් ගන්නවා කියලා හිතනකොට දැන් මේ මේක මේ පිළිවෙලටම නෙවෙයි අපේ ආයත මම මේ කිව්වේ මොකක් හරි එකක් කියලා දෙන්න බෑ නේද? නැත්තම් කෙනෙක් ඔන්න වෙලාවකට කියනවා මට මම ප්‍රශ්න ටික පස්සේ සාකච්ඡා කරන්න ආනාපාන සති කට්ටියට එන ප්‍රශ්න ටික. නැත්තම් කට්ටිය අහනවා නේද? නේද? මට දැනෙන ඉස්සෙල්ලා පපුවනේ. නේද? අපි ඉතිරලක් නැහැ. එතකොට දැන් මේ දෙක දෙකම දැනিলা දැන් මොකද කරන්නේ? දැන් ඔන්න ආය අවධානය යොමු කරනකොට මෙන්න පපුව ප්‍රදේශයක් දැනෙනවා කියලා හිතන්නකෝ. එතකොට මොකද කරන්නේ? දැන් තුනම දැනි දැනි ගන්න පුරුදු කරනවා. අපේ හිත පුරුදු කරන්න පුළුවන්. මේකට මම කලිනුත් කිව්වා නමුත් ආය දැනුත් කියන මෙතනට ගැළපෙනම හින්දා වාහනයක් එලවන්න එක හිතලා බලන්න ඕනේ. නේද? වාහනේ එලවන්න පුරුදු වෙන්න ඕනේනේ. නැත්නම් ඉතින් අර කියලා දෙන එකනා කියලා දුන්න සුක්කානම මෙහෙම කෙලින් අල්ලගෙන යන්න මෙහාට කැපුවොත් මෙහාට කැපෙනවා මෙහෙම කැපෙනවා අර පැත්තෙන් ගෑස් දෙන්න ඕනේ අර එහෙම ওই ටික කියලා දුක් කියන කියලා දුන්න පුළුවන් තෝ එන්න බෑ. හිත පුරුදු කරන්න ඕනේ. කියලා දුන්න ගමන් පුළුවන් වෙන්නේ නැති හැටි බලන්න. මේ සුක්කානම අල්ලගෙන යන ගමන් ගෑස් එක දෙන්න කියලා ආයෙ අර ක්ලච් පැඩල් එක මාරු කරන්න ක්ලච් මේ ගියර් මාරු කරන්න එහෙම ලක් කියලා කිව්වොත් එහෙම මේ අරක මාරු කරන්න කකුල අවධානය යොමු කරන මොකද වෙන්නේ? අත අහකට යනවා නේද? පැත්තට යන්න බලනවා. හැබැයි පුරුදු වුණාට පස්සේ කාත් එක්ක හරි කතා කරගෙන එලා යන්න පුළුවන්. ඔක්කොම වෙනවා. අන්න ඒ වගේ පුරුදු කරන්න පුළුවන් මේක. ඒ වගේ තැන් දෙක එක තැනක් දැනි දැනි ඉන්න පුරුදු කරපු කෙනා තැන් දෙකක් දැනි දැනි ඉන්න පුරුදු කරනවා ආයෙ මොකද කරන්නේ තැන් තුනක් දැනි දැනි ඉන්න පුරුදු කරනවා ඒ තුනම ප්‍රකට වුණාට පස්සේ තවත් කොහේ හරි දැන දැන ඉන්න පුරුදු කරනවා. ඒකත් ප්‍රකට වුණාට පස්සේ තවත් තැනක් දැන දැන ඉන්න පුරුදු කරනවා. ඒ කියන්නේ දැන දැන ඉන්න කියන්නේ අර එකට එකතු කරනවා ඇත්තටම. මෙහෙම කරගෙන ගියොත් පරිස්සමෙන් අන්තිමට මොනවා වෙයිද? අන්න මුළු හුස්මම අත්දකින්න පුළුවන්. හරි ඉස්සෙල්ලාම නාසිකාව අගෙන් ඉඳන් නාභිය දක්වා කොටස අකණ්ඩව දැනෙන්න පටන් ගන්නවා. හැබැයි ඊට පස්සේ තව අවධානය යොමු කරනවා. තව අවධානය යොමු කරනකොට මේක මොකද වෙන්නේ? තව පළලට දැනෙන මේ බලන්න මේ. හුස්මක් හොඳට අරන් බලන්න මේ උඩුකයේ නේද? මුළු සම්පූර්ණ පිම්බීම දැනෙන්න පටන් ගන්නවා. මයින්හමකට හුලං අදිනකොට වාගේ මුළු උඩුකයේම පිම්බීමක් හැකිදීමක් අත්දකින්න පුළුවන්. එකවර අත්දකින්න පුළුවන් මේක. මොකද නාසිකාවගේ දැනීම පටන් ගන්නකොටම උදරේ දැනීම පටන් ගන්නවා. මොකද මේ ඔන්න හුලම් බන්දෙන් සාමාන්‍ය හුස්මක් කරන් ඔන්න පිට කරා දැන්. හරිද? එහෙනම් පිට කරාට පස්සේ බලන්න තව ඉතුරු වෙලා තියෙනවද නැද්ද කියලා මේ. හා ගොඩාක් ඉතුරු වෙලා තියෙනවා නේද? එහෙනම් මෙහෙන් මෙහෙන් පටන් ගන්නකොටම මෙහෙ තෙරපෙන්ට පටන් ගන්නවා. කියන්නේ එකවර අත්දකින්න සම්පූර්ණ හුස්මක්. පිම්බීමක් ලොකු උදරයේ පිම්බීම විතරක් නෙවෙයි මුළු උඩුකයේම ලොකු පිම්බීමක් හැකිලීමක් හැම වාරයකම හැම වාරයකම නේද දැනෙන්න පටන් ගන්නවා. ඒක දැන් මේ හොඳට අපිට දැන් දිගට අදිනකොට හොඳට දැනෙනවනේ. ඒ දැනෙනකොට සහනයක් තියෙනවද නැද්ද? ඉතින් එහෙනම් සහනයක් තියෙනවා දිගට මෙහෙම ඇද ඇද හිටියනම් සහනෙන් ඉන්න පුළුවන්. <laughs> එහෙම බෑ ඉසේකක් මොකුත් එක්ක හැදෙනවා. නේද? අපිට එහෙම හිතලා කරන්න බෑ හුස්ම. නමුත් හිතන්න සාමාන්‍ය හුස්ම ඔක්කොම දැනෙන්න පටන් ගත්තාම හරීම සුවදායක තත්ත්වයක් ඒක. අපි මේ සාමාන්‍ය හුස්මක් ගන්න. හැබැයි මේ ගැනෙන හුස්ම නමුත් ඔකෝම දැනෙනවා නම් ලොකු සුවදායක අවස්ථාවක්. ඒක හරි වටින අවස්ථාවක්. හරි. ඉතින් මේ ලොකු සුවයක් විඳින්න පුළුවන් මේ එකාකාරීව මුළු හුස්මම අතු මම දැක්ක හැටියට අචාම් බ්‍රහ්මවන් සාන්ද්‍රණික පොතේ පියකරු හුස්ම කියලා තියෙන ඔන්න ඔය අවස්ථාව තමයි කියලා මට හිතෙන්නේ. එතකොට මෙන්න මේ සම්පූර්ණ හුස්ම අත්දැකීමෙන් තේරුම් ඒ කියන්නේ දැනි දැනි දැනි මුළු හුස්මම දැනි දැනි ගන්නවා දැනි දැනි හෙලනවා දැනි දැනි ගන්නවා දැනි දැනි හෙලනවා ඔය ගාන්න පුරුදු කරන්න ඕනේ අපි ඕවා මේ නේද ඕවා මේ මේ කාලයට ගැලපෙනව නෙවෙයි මේක මොකටද තේරුමක් නැහැ කියලා හිතනවා අර ප්‍රැක්ටිස් කියන වචනේ ඕකට දාගන්න අපේ කට්ටිය කැමති එක නේද? ඒක නම් ගැළපෙනවා වගේ නා වෙනකන් මම මම මමගේ හුස්ම ප්‍රැක්ටිස් කරන්න ඕන මේක. භාවනා කරන්න බෑ කියනවා දැන් අද කාලේ තියෙනවා නිකන් භාවනාව එහෙම කියන එක නිකන් මොන වචන දාගෙන හරි කමන්නේ වැඩේ වුණොත් එච්චරයි. නේද? අපි යනවා අපි ප්‍රැක්ටිස් කරන්න යනවා කියවන නිකන් ටිකක් තියෙනවනේ නිකන්. නේද? මොකද මේ අපේ අයට එහෙම තියෙනවා ටිකක් සමහර වෙලාවට. ඉතින් ඒකින්ද අන්තිමට සසරම නිදහස් වෙන්න තියෙන අවස්ථා නැති වෙලා යනවා මේ නවීන පන්නය නේද? සුද්දගෙන් ආපු ආభాසය මේවා හින්දා ඉතින් අපිට සිංහල භාෂාවේ බෞද්ධ ධර්මයේ තියෙන දේවල් හරිය පල්ලෙහාට දාලා තියෙන 60 70 ගියාම ආච්චම්මලා තියලා කොරන්න දෙයක් නැතුව ගොඩේ මිනිස්සු පාවිච්චි කරන එක. බුදුරජාණන් වහන්සේ නම් දේශනා කරේ මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ නේද? උතුම් දෙයක් විදිහට. නමුත් අපේ අය මේක හීනෝ ගම්මෝ පු탁ජනිකෝ ආදි වශයෙන් දේශනා කරේ කාමසකල්ප ගන්න යෝගේ. නමුත් කාමසකල්ල කාණ යෝගිය තමයි උසස් එකක් කියලා ගන්න. අනිත් ඒවා ග්‍රාම්‍ය විදිහට ගන්න බලනවා. ඒකින්ද එහෙම නෙවෙයි අපි බොහොම දැඩි ශ්‍රද්ධාවක් උපදවා ගන්න ඕනේ. මේක මම කරන්න ඕන දෙයක්. මම මේක පුහුණු කරන්න ඕනේ. හරිද? එහෙම කියලා ඔය ගානට අපේ පුහුණුව සිද්ධ කරොත් ඇත්තටම පැහැදිලිවම මේ උඩුකය එක දිගට අත්දකින්න පුළුවන් තත්යකට එන්න පුළුවන්කම තියෙනවා. ඉතින් එතෙන්ට එනකන් එන්න. ඒත් කෙනෙකුට හිතෙයි ඇයි මේක කියලා. මොකටද මේක? මොකටද මේක කරන්නේ කියලා. බලන්න චිත්ත ඒකාග්‍රතාවයක් හැදෙනවද නැද්ද කියලා මේ බලන්න. උඩුකය ඍජුව තියාගෙන දැන් උඩුකය ඍජුව තියෙන වෙලාවට හුස්මෙහි දැනීම අපිට තියෙන විදිහත් උඩුකය වෙන වෙන පැත්තකට මෙහෙම ඇද වෙලා වගේ තියෙන වෙලාවක දැනෙන විදිහත් එකම වගේද වෙනස් වෙනස් එහෙනම් උඩුකය ඍජුව උඩුකය ඍජුව තියෙන්න ඕනේ කියන එක මේ භාවනාවේදීත් අවධාරණය කරලා තියෙනවා. එහෙනම් මගේ උඩුකය ඍජුව තියනවා නම් ඔන්න අනිවාර්යයෙන්ම ඒකින්ද වෙනස් වෙන්නේ නැහැ. ඊළඟට හුස්මේ දැනීම වෙනස් වෙන්නේ දිගනම් ඒ දිගනම් දිග හුස්මකත් කෙටි හුස්මකත් දැනීම වෙනස්ද නැද්ද? දැනීම වෙනස් නේද? දිග හුස්මක් ගන්නකොට මේ දිගට ඇද්දොත් දැනෙන දෙයට වැඩිය කෙටියට ගන්නකොට දැනෙන විදිය වෙනස්. දැන් දෙවෙනි පියවර අවසානයේ මොකද උනේ? එක ගානට ආවා. නේද? දෙවෙනි පියවර අවසානයේදී කරන කෙනාට අත්දකින්න පුළුවන් එක ගානට එනවා කියලා. එහෙනම් ඒකෙන් වෙනස් වෙන්නේ නැහැ. උඩුකය ඍජුව තියනවා නම් ගන්න හුස්මත් දිග කෙටිත් එක ගානට ඇවිල්ලා නම් හුස්මක් ගන්නකොට අරගෙන දානකොට පළවෙනි වතාවේදී දැනුණා නම් යම් විදිහකට දෙවෙනි වතාවෙත් දැනෙන්නේ අරගෙන දානකොට ඒ විදිහටමද නැද්ද? තුන්වෙනි වතාවෙත් අරගෙන දානකොට දැනෙන්නේ ඒ විදිහටමද නැද්ද? හතරවෙනි වතාවෙත් අරගෙන දානකොට දැනෙන්නේ ඒ විදිහටමද නැද්ද? නේද? හැම වතාවකම අරගෙන ආපහු දානකොට දැනෙන්නේ එකම විදිහට. ඒක වෙන්නම ඕනද නැද්ද? ඒක වෙන්නම ඕනේ ඇයි? උඩුකය ඍජුයි, තික කෙටි, එක ගානක්. එහෙනම් ටික වෙලාවක් යනකොට අපේ හිතට මොන වගේ දෙයක් අරමුණ වේද ඔය දැනීමත් එක්ක. අන්න ඒ දැනෙන විදිහ අපේ මනසෙහි නේද? මනසින් අරමුණ වෙනවද නැද්ද? මනස හඳුනා ගන්නවද නැද්ද ඒ දැනෙන විදිහ? මම අර කලිනුත් කිව්වේ මේ ශරීරය මේ මෙහෙම එකාකාරීවම මේ ඇඟිල්ලෙන් පිරිමදිනවා. එකම විදිහට පිරිමදිනවා. හරි? එකම විදිහට පිරිමැද්දොත් ටික වෙලාවක් යද්දි මම ඇඟිල්ල හකට ගන්නවා. පිරිමැද්ද විදිය මට හිතනවද නැද්ද? හැබැයි තැන් තැන් වලට අයින්වනම් එක වෙලාවකට තද කරලා එක වෙලාවකට හිමින් එහෙම එහෙම පිරිමැද්දොත් මට හිතනවද? එහෙනම් එකම ආකාරයකට නම් මේ පිරිමැදීම සිද්ධ වෙන්නේ ටිකක් වෙලා යනකොට මොකද වෙන්නේ? මට හිතනවා. අන්න බලන්න එකම ආකාරයකට නම් හුස්ම ගැනීම සහ හෙලීමේදී දැනීම සිද්ධ වුණේ මතකයි මම කියවනේ දෙකම දැනීම. එහෙනම් ටිකක් වෙලා යනකොට මොකද වෙන්න ඕනේ? ඒක අත්දැකලා ටිකක් වෙලා යනකොට මොකද වෙන්න ඕනේ? ඒක ඒක මතක අහන්න මතකින්නවා. දැන් අපි හිතමු භාවනාව නැවැත්තුවා කියලා හදිස්සියේ. නැවැත්තුවත් අරක මතකද නැද්ද? අන්න ඒක එහෙනම් මොකද්ද? මනසින් ගන්න අරමුණයි. ඒක තමයි ආනාපාන සතියේ අපි අල්ලගන්න, ග්‍රහණය කරගන්න නිමිත්ත. භාවනාවකට මොකක් කරේ අරමුණක් එපෑ. නේද? එහෙනම් මෙච්චර වෙලා කරලා තියෙන්නේ මොකද්ද? අරමුණ සකස් කරපු එකයි. මෙච්චර වෙලා කරේ අරමුණ සකස් කරපු එකයි. ඉතින් ඔතෙන්ට දක්වාම අපි ඔයිට කලිනුත් කතා කරා අදත් කතා කරා. ඇයි? එක දවසක් අහලා මදි. හරිද? එක දවසක් අහලා මදි මේක ඔන්න ඔය අරමුණ තුල හොඳට හිත ප්‍රගුණ කරන්න ඕනේ. අන්න එහෙම ප්‍රගුණ කරපුවාම අපිට හුස්ම අත්දැක්කා හුස්ම හුස්ම ඕක හොඳට ප්‍රකට කරපුවාම තේරෙනවා මම මෙතර කල් හුස්ම අරන් නැහැ කියලා. හරි. මෙතර කල් මට හුස්ම දැල්ලා නැහැ කියලා. ඒතර ඔන්න ඕක ඔන්න ඔය අරමුණ තමයි ඊට පස්සේ අපි විදර්ශනාවට ගන්න. ඇයි? ඕකත් එක්ක අපිට ලොකු අදහසක් එනවා. මෙන්න මෙහෙමයි. ඒ ගැන අපි පස්සේ ගොඩක් සාකච්ඡා කරමු. ඔය ටික දැනෙනකොට එකාකාරී ඔය ටික දැනෙනකොට ඔය දැනීමේ හිත හිර වෙන අතරේ අත් කකුල් වල දැනීම අනිත් තැන් වල හුස්මට අදාළ නැති අනිත් තැන් වල දැනීම සංසිඳෙනවා. හරි? අන්න ඒ සංසිඳීමත් එක්ක මොකද වෙන්නේ? දැනෙන්න පටන් ගන්නෙ මගේ මුළු ශරීරයම මෙච්චරයි කියලා. හරි. මං කියනවා අත්දැකලා බලන්න. මේක ක්‍රමානුකූලව පුරුදු පුහුණු කරලා අත්දැකලා බලන්න. දැන් මේ වෙනකොට අපිට මගේ මුළු ශරීරයම මාපට කියලා ඉඳන් මේ හිස් මුදුන දක්වා කියලා හිතනවනේ පාද තලයේ ඉඳන් කේසමත්තකය දක්වා කියලා හිතනවනේ මුළු ශරීරය. ඔන්න ඔය කියන වෙලාවට අත්දකින්න පුළුවන් අනිත් ශරීරය නෑ හුස්ම විතරක් තියෙනවා මගේ මුළු ශරීරයම මෙච්චරයි. ඒකත් එක මොකද වෙන්නේ? අනිත් ටික මගේ නෙවේ කියන හඳුනා ගැනීමක් එනවද නැද්ද? එහෙනම් සෑහෙන කැලලක් අයින් කරගන්න පුළුවන් ওই ටිකත් එක්ක. <laughs> අල්ලන් ඉන්න මස් කොටෙන් ලොකු කොටසක් අයින් වෙනවා. අයින් වෙනවා කියන්නේ තේරෙනවා. දැන් අපි මේ යන ගමන මොකද්ද කියලා මතකන්නේ පංච උපාදාන ස්කන්ධය අත්දකින්න යන්නේ. ලොකු කුට්ටියක් අයින් කරවන්න. ඒක අත්දකින්න පුළුවන්. බුදුරජාන් වහන්සේ දේශනා කරපු හැම දෙයකම ක්‍රමවේදයක් තියෙනවා. අනේ මන් දන්නේ දෙන්නේ තුන් දෙනෙක් කියලා මගෙන් අහනවා ඕක නෙවෙයි ආර්යහානපන සතිය කියන්නේ වෙන මොකක් හරි එකක් තියෙනවා මේ කුසල් ඇදලා අකුසල් අතාරින්න කියලා. මං කොහෙන්ද පැත්තකට ගිහලා ඉඳගෙන කුසල් ඇදලා අකුසල් අතාරින්නේ. ඉවරයි කතන්දරේ. ඉතින් ඔයා එහෙම කියනවා නම් අර යන්නකෝ අර පැත්තකට ආයින වෙලා ඉඳගෙන හුස්මත් එක්ක අකුසල් අදිනවා මේ අකුසල් අතාරිනවා මේ අහෙලනකොට. හ්ම් ඉතින් ඒකින්ද කමක් නැහැ ඒක ලොකු ලොකු දෙයක් කුසල් කුසල් ඇතුළට අරගෙන අකුසල් එළියට දාන්න හුස්මත් එක්ක පුළුවන් නම් ලොකු දෙයක් පුළුවන් නම් කරන්න හරිද ඒක කරන ක්‍රමයක් ඕනේ ඒ කරන ක්‍රමය තමයි මේ සාකච්ඡා කරමින් ඉන්නේ ඒකයි අද තියෙන විවසනකාරී තත්ත්වයත් එක්ක මේ අතන හිතයි එහෙනම් මේකට මම ලොකු කාලයක් ගන්නවා කියලා නෑ මේ මේ ටිකක් සාකච්ඡා කරලා ඊට පස්සේ සතර කමටහන සාකච්ඡා කරලා පස්සේ මේක කරගෙන යනකොට එන බාධාව සතර කමටහන අපි ළඟ නැති හින්දා සතර කම්පටහන් සාකච්ඡා කරලා පස්සේ ආයසරයක් ආනාපාන සතිය අපි නිවන් මඟ ධර්ම දේශනා මාලාවේ සාකච්ඡා කරනවා. ඉතින් ඒකින්ද විදර්ශනා කරන්න ශරීරයයි විදර්ශනා වෙන්නේ ඔන්න උතෙන්ට එනකන් ඔය ටික අපි සාකච්ඡා ඔය ටික මේ කරගෙන ගියාම ඒකද ප්‍රායෝගිකව කරන්න. අත්දකින්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයෙන් අපි ශරීරය තුළට බැස ගන්න ක්‍රමවේදයක් තමයි මේ දේශනා කරලා තියෙන්නේ. ඒකද මම කියන්නේ අත්දැකලා බලන්න. අත්දකලා බලන්න. උදේ දවල් හවස පුරුදු පුහුණු කරලා අත්දකින්න මේ ටික කරන්න පුළුවන් හින්දා කියන්නේ. හොඳයි. එහෙනම් අද දවසේ අපි මේ පිළිබඳ සාකච්ඡා කරනකොට මෙතන නිමා වෙනවා. නමුත් අපි බොහෝම පුණ්‍ය අනුමෝදනා කරන මේ අත්තන්ට තමන් විතරක් ධර්මය ශ්‍රවණය කරලා නෙවෙයි අන් අයටත් අපි මේ ශ්‍රවණය කරන ධර්මය ලබා දෙන්න ඕන කියලා මුළු ලෝකෙටම බුදුරජාණන් වහන්සේගේ ධර්මය බෙදා දෙන්න ඕනේ කියන අරමුණේ දායකත්වය සපයලා මේ ධර්ම දේශනාවට දායකත්වය සැපීමෙන් යම්කිසි කෙනෙක් ධර්මය ඇහිලා තමන්ගේ තුල වෙන යම් වෙනසක් ඇති කරගත්තා නම් ඒ ඇති කරගන්න වාරයක් වාරයක් ගන්න මේ දායකත්වය දරපැත්තන්ට මහා විශාල පිනක් අනුමෝදන් වෙනවා. ඒකින්ද මේ පින්වන්ත පිරිසට අපේ ප්‍රාර්ථනා කරන අධිෂ්ඨාන කරනවා හැම දිනාටම ධර්මය බෙදා දීමේ ආනිසංස වාරයේ හේතු කොටගෙන මේ අත්තන්ට හැකියක්මනින්ම සියලු ධර්මය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා සිරන් රැක්කන්තු සාසනං තිරං රැක්කන්තු දේශනං තිරං රැක්කන්තු මං පරන්ති